බුද්ධං සරණං ගච්ඡාමි තතයන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතයන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතයන්ති ධම්මං සරණං ගච්ඡාමි තතයන්ති ධම්මං සරණං ගච්ඡාමි තතයන්ති සංඝං සරණං ගච්ඡාමි තතයන්ති සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමබන්ත පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේදමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේදමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි චා දේවා වේරමණී සික්ඛාපදං සමාදියාමි චා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සම්දින්නා දේව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරත්තිතං කත්වා ප්‍රමාදේන සම්පාදේ තණ්ඩං ආමබන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම්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 සෝයිමං ලෝකං පදාසේති අබ්බාමුත්තව චන්දිමාතේ සඳවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාග්ග සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මයකට සමන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම්ව සිටින්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඊ타ත්ම වැඩගත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මයේ හැම වෙලෙම සත්‍යවාදී සත්‍යවාදී ශ්‍රී මුකයකින් දේශනා කළ වටිනා ධර්මයක් තමයි ලෝකේට සීලම සරුවඥන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ නිසායි අතීතයේ පහළ වෙච්ච සීලම බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයක් අපේ සරුවඥන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයක් අනාගතයේ පහළ වෙන සීලම සරුවඥන් වහන්සේලා දේශනා කරන ආර්ය සත්‍යයක් එක හා සමානයි. කිසිම ඇලපිල්ලක්, පාපිල්ලක්, කිස්පිල්ලක්වත් වෙනසක් නැතුව තයි කාලයකටම ඔබින වටිනා ධර්මයක් තමයි සරුවත්ඥන් වහන්සේලා අපට දේශනා කරන්නේ. ඒ නිසා සද්ධර්මය ඊ타ත්ම වැදගත් වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේම ගැළපෙන ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේලා දේශනා කළේ. කාලික වශයෙන් විනාශ වීමක් වෙන්නේ නැහැ මේ ආර්ය සත්‍ය හතර. ඒ නිසා එවැනි සීමතයකින් ලොවට දේශනා කළ සරුවත්යන් වහන්සේලාගේ ධර්මය ඊ타ත්ම වැදගත් වෙන්නේ නිසායි. එවැනි වැදගත් ධර්මයක් ශ්‍රවණය කරනකොට අපි ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ඒ ධර්මය අසලා ඒ ධර්මයට අනුව ජීවිතය සකස් කරගෙන නිර්වාණ අවබෝධයේ පිණිසයි අපේ මේ උත්සාහය උනන්දුව. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසලය අපට අදට පමණක් නෙමෙයි. මේ ජීවිතයට පමණක් නෙමෙයි. සංසාරේ අම්දාක් දවසකදී අපි නිවන් අවබෝධ කර ගන්නාද ඒ තාක් අපට මේ ධර්මයේ පිහිට වෙන උපකාර වෙනවා. අන්නේ විශ්වාසයේ තියාගෙන තමයි අපි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වාගෙන වටිනා අර්ථවත් ජීවිතයක් ගත කරගන්නටත් උපනුපන් භවයක් පාසා ලෞකික ජීවිත සාර්ථකමත් කරගෙන ලෝකෝත්තර ජීවිත බවට පත් කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර නිවනින් සැනසෙන්නයි අපි මේ ලෞතර ධර්මය ශ්‍රවණය කරන්නේ. අන්න ඒ නිසා මේ හැම දිනෙකම දැන් මේ අවස්ථාවේ සෝදානම් වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ වටිනා ධර්මයකට සවන් දෙන්න. ඒ නිසා මේ අවස්ථාවේ අපි මාත්‍රකාවසෙන් තබා ගන්නට යෙදුනේ <clears throat> භාග්‍යවතුන් වහන්සේ අනුදන වදාළ පරිසම්බිනා මග්ගපාළියේදී දේශනා කළ වටිනා ධර්මයක් තමයි මේ අවස්ථාවේ අපි මාත්‍රකාවසෙන් තබා ගත්තේ ආනාපාන සති භාවනාවට අදාළ වෙන වටිනා අනුශාසනාවක් පවත්වා ගැනීම පිණිස එනිසා භාග්‍යවතුන් වහන්සේ අනුදන වදාලා ආනාපාන සති යස්ස පරිපුන්නා ස්වභාවිතා අනුපොබ්බං පරිතිතා යතා බුද්දේන දේශිතා සෝ ඉමං ලෝකං ප්‍රභාසේති අබ්බා මුත්තෝව සම්දිමා කියලා. ඒ කියන්නේ දැන් අපි කවුරුත් ශාසනයක් සම්මුඛ කරගෙන භාවනාමය කුසල් අරමුණු මුදුන්පත් කරගන්නවා. ඒ භාවනාමය කුසල් අරමුණු අතරින් සියලුම බෝසතාණන් වහන්සේලා පාරමී පුරණ කාලයේදී භාවිතා කරන ලද සියලුම සරුවත්යන් වහන්සේලා අත් නොහරින ඊතා වටිනා ශ්‍රේෂ්ඨ භාවනාමය අරමුණක් තමයි ආනාපාන සතිය. මේ ආනාපාන සතිය හැම දිනාටම ප්‍රියජනක මානසිකාරයක් බව ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි සිහි නුවණ තියෙන ඥානවන්ත සත්පුරුෂයන්ට පමණයි. අඥානවන්තයන්ට හුස්ම රැල්ල තේදෙන්නේ නැති අයට මේක පිය වෙන්නේ නැහැ. පිය වෙන්නේ හැම වෙලෙම සිහි නුවණින් ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සිහි නුවණ යොදාගෙන සිදු කරන සියලු දනාටම ඊ타ත්ම පියදනක භාවනාවේ අරමුණක් තමයි ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ ආනාපාන සති මනසිකාරය. සිහිය වැඩෙන මනසිකාරයක්. සිහිය තියන අයට කරන්න පුළුවන් මනසිකාරයක්. සියලු බෝසතාණන් වහන්සේලා සියලු බුදුරෙන් වහන්සේලා අත් නොහිරින සියලුම ශාසනවලදී එකහෙලා දේශනා කළ වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනාපාන සති යස්ස පරිපුන්නා ස්වභාවිතා මේ ආනාපාන සතිය පරිපූර්ණ කරන්නේ නම් යම් කෙනෙක් ඒ සෑම කෙනෙක්ම අනුකුබ්බම් පරිචිතා යතා බුද්ධේන දේශිතා අනුපිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ දෙසූ පරිද්දෙන් මනාව සම්පූර්ණ කරගන්නුයි. එහෙම සම්පූර්ණ කරනවා නම් අබ්බා මුත්තේව චන්දිමා ඒ වගේම වලාපටලයකින් මිදුණු පුන්සඳ මඩලක් මෙන් Tamange ජීවිතය අලංකාරමත් බවට පත් වෙනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ වලාපටලයකින් මිදිච්ච පුන්සඳ මඩල ලෝකයට ඉතාමත්ම සෞම්‍යලියක් දෙනවා. මුළු ලෝකයටම. අන්න ඒ වාගේ ඒ ජීවිතය අලංකාරමත් බවට පත් වෙනවා කියන එක ආලෝකමත් බවට පත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ දේශනාවට අනුකූලව අපි සිහිපත් කරලා බලමු මේ ආනාපාන සති භාවනාව අනුපිළිවෙලින් වඩනකොට සමාධි තුනක් ලබන්න පුළුවන්. සමාධි නිමිති තුනක් ලබන්න පුළුවන්. අනුපිළිවෙලින් වඩනවා නම්. ඒ අනුපිළිවෙලින් වඩනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශන පරිද්දේ. හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන ධර්මය ඊ타ත්ම අනුපිළිවෙලින් තමයි දේශනා කරන්නේ. එහෙන් මෙහෙන් දේශනා කරන්නේ නැහැ. හැම දෙයක්ම අනුපිළිවෙලින්. අනුපිළිවෙලින් ගියොත් ඊ타ත්ම සාර්ථකයි ජීවිතයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මය ප්‍රතිපත්ති ධර්මය සීලය පළමුවෙන්. සීලය නැතුව සමාධියක් ලබන්න බෑ. සමාධියක් නැතුව ප්‍රඥාවක් ලබන්න බෑ. ප්‍රඥාවක් නැතුව විමුක්තියක් ලබන්න බෑ. විමුක්තියක් නැතුව ඥාන දර්ශනයක් ලබන්න බෑ. ඒවා අනුපිළිවෙලින් සිද්ධ කළොත් විතරයි අපට යථාර්ථය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයට හේතුවක් වන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා අපි අනුපිළිවෙලින් මනසිකාර කරනකොට පළමුවෙන්ම අපි බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිහිල්ලා සීලයක පිහිටලා කාය වචනීය මනාව සංවර කරගෙන ඒ පූර්ව කෘත්‍ය වශයෙන් බුද්ධානුස්සතිය වඩලා මෛත්‍රිය වඩලා කායගත සතිය වඩලා මරණ සතිය වඩන්න ඕන. ඒකට කියන අපි චතුරාර්යසක භාවනා හතර කියලා. ඒ චතුරාර්යසක භාවනා හතර කියලා කියන්නේ හතර පැත්තෙන් යෝගියා ආරක්ෂා කරන්නේ මේ හතරෙන් තමයි. ඒ කියන්නේ දැන් අපි භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට භාවනාව හරියන්නේ නැති හින්දා ශ්‍රද්ධාව නැති වෙනවා. පිටු වෙනවා. කියන්නේ විශ්වාසය කැඩෙන මං දැන් මෙච්චර කාලයක් කළා මට කිසිම අරමුණක්වත් නැහැ. ඉඳගෙන ඉන්නත් බෑ. හරියට සිහිනුවන වැඩෙන්නේත් නැහැ. කියලා අර ධර්මයේ කෙරෙහි තමන් බැඳූ මානසිකාරය පිළිබඳව සකසාංකා පහළ වෙනවා. එතකොට අර තියෙන සද්ධාව නැති වෙනවා. අතකොට භාවනා කරන්න හරියට හිත යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ස්වභාවයෙන් අත මිදෙන්න අපි හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ නව ආරාධේ උතුම් ගුණ නිතර නිතර සිහි කරන්න ඕන. නිතර නිතර සිහි කරන ශ්‍රද්ධාව උපදවාගෙන මේ අරමුණට බැස්සොත් අපිට අශ්‍රද්ධාවෙන් පිළිෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දිනුවටපත් වෙන්න පුළුවන් ශ්‍රද්ධාව තමයි සම්බුද්ධ ශාසනයේ ඉතාමත්ම වටිනා කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ශ්‍රද්ධා බීජයක් හැටියට අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ශ්‍රද්ධාව උපදවා ගන්න බුද්ධානුස්සති භාවනාව අනිවාර්යයෙන්ම භාවනා කරන හැම කෙනෙක්ම සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි පළමුවම ගෞරව සම්ප්‍රයුක්ත නාමය අපි ළඟ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ ගැන. ඊළඟට අපි මේ භාවනා කරනකොට තියෙන්න ඕන ඉවසීම. හැම අවස්ථාවකදීම භාවනා අරමුණක් සිහි කරන හැම කෙනෙක්ම හොඳට ඉවසන්න පුරුදු වෙන්න ඕන. බඩගින්න, පිපාසය, නැසිමඳුරු පීඩා අව්ව වැස්ස පින්න අනුන්ගේ නිନ୍ଦා අපහාස ගරිහා මේ ඥාති හිත මිත්‍රාදීන්ගේ නිନ୍ଦා අපහාස නොයේකදී දේවල් එනවා භාවනා කරනකොට ඒවා ඔක්කොම ඉවසන්ඩ පුරුදු වෙන්න ඕනේ ඒ ඉවසන්ඩ පුරුදු වෙන්න හොඳට මෛත්‍රී වඩන්න ඕනේ මෛත්‍රී වඩන්න වඩන්න ඉවසීම ඇති වෙනකොට අර අරමුණෙන් හිත පිට යන්නේ නැතුව ආරක්ෂා කරගන්නට පුළුවන්. ඊළඟට භාවනා කරනකොට සමහර අයට පහසුකම් හොයනවා. දැන් ඔය අපි හැම වෙලෙම ගොඩාක් දුරට හොයන්නේ පහසුකම්නේ. ඒ පහසුකම් හොයනකොට භාවනාවට ගියාමත් හොයන්න මොනවද භාවනා කරන්න ඉස්සෙල්ලා පහසුකම් හොයන්නේ. නෑ? අපි ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කර කර මොනවද හොයන්නේ? පහසුකම්නේ. භාවනා අරමුණට වැඩිය කැමැති කැමැත්ත තියෙන්නේ පහසුවෙන් ඉඳගෙන ඉන්න. එතකොට මේ පහසුවෙන් ඉඳගෙන ඉඳීම අර භාවනා අරමුණට බාධාවක්. එතකොට යන්නේ භාවනාවට නෙමෙයි හිත අර පහසුවෙන් සැහැල්ලුවෙන් ඉඳින්න ඉන්න. එතකොට භාවනාව දිනු වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාව පිළිබඳව සිහි කරනකොට හැම වෙලෙම අපි කයේ තියෙන ආදීනව සිහි කරන්න ඕනේ. දෙපිස් කුණපයෙන් හෙලිච්ච මේ කය පිළිකුල් ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ නිසා මේ කයට තියෙන ලැබියාව අත්හැරලා මේ පිළිකුල් කයෙන් ප්‍රයෝජනයක් ලබන්න ඕනේ කියන අදහසින් අර ගතිංසාකාරය පිළිකුල් පටික්කුල මනසිකාරය වඩලා අර කයට තියෙන ආශාව බුදු වෙන හැටියට සිහි කරන්න ඕනේ. සිහි කරපුවාම උදා වෙලාවක් අපිට ඉඳගෙන ඉඳගෙන වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි ටික වෙලාවක් භාවනා කරනකොට ටික දවසක් භාවනා කරනකොට හිතෙනවා නෑ අපිට තව කල් තියෙනවනේ. වැඩින්ද? ඈ කල් තියනවා කියලා මොකද කරන්නේ? අර ඔක්කොම කල් දානවා. දැන් දානයක් දෙන්න හිතුනොත් දැන් නෑ තව කල් තියෙනවනේ කියලා කපස්සට දානවා. සිල් ගන්නවත් ඒ වාගේ. භාවනා කරන්නත් ඒ වාගේ. හැම එකක්ම මොකද්ද කරන්නේ අපි? තව මැරෙන්න කල් තියනවා කියලා පස්සට දානවා. පස්සට දාන්න දාන්න මොකද වෙන්නේ? අපි පස්සට යනවා. එතකොට අප්‍රමාද ගුණයක් වැඩෙන්නේ නැහැ. ප්‍රමාදයටපත් වෙනවා. අන්නේ ප්‍රමාදයටපත් වෙන එක නැති කරන්න නිතර නිතර මරණය සිහි කරන්න ඕනේ. මරණය කියන එක කාලයක් අපිට සීමා කරන්න බෑ. එක චිත්තක්ෂණයකින් මරණයටපත් වෙනවා. එක මොහොතයි මරණයටපත් වෙන්න යන්නේ. කොයි මොහොතද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා නිතර නිතර උදේ හවස සතර ඉරියව්ව සිහි කරන්න ඕනේ. සිහි කරනකොට මැරෙන්න ඉස්සර යුතුයකම් කොට විශ්ත කරන්න ඕනේ. මැරෙන්න ඉස්සර මේවා කරන්න ඕනේ කියන අප්‍රමාද ගුණයක් හිතේ ඇතින්. අන්නේ ගුණ ටික සිහි කරනකොට කවදාත් අපි මේ කරන්න තියෙන හොඳ යුතුයකම් වැඩ කවදාවත් පස්සට දාන්නේ නැහැ. මොහොතෙන් මොහොත හරි ඉස්සරහට යන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් දේශනා කරනකොට මේ බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාව මුදුන්පත් වෙනවා. මෛත්‍රියෙන් ඉවසීම ඇති වෙනවා. කායගත සතියෙන් කායද තියෙන ආශාව දුරු වෙනවා. මරණ සතියෙන් මැරෙන්න ඉස්සරලා මේවා කරන්න ඕනේ කියන අප්‍රමාද ගුණයක් එනවා. මෙන්න මේ හතරක් සිහි කරලා අපි ආනාපාන සති භාවනාවට වාඩි වෙන්න ඕනේ. වාඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිතා. මේ ආනාපාන සතිය යම් කෙනෙක් බඩනවා නම් පරිපූර්ණ කරනවා නම් අන්නේ පරිපූර්ණ කරන්න තියෙන්නේ යථා බුද්ධේන දේශිතා ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිද්දෙන්න අනුපුබ්බම් ಪರಿචිත අනුපිළිවෙලින් වැඩිය යුතුයි. එහෙම අනුපිළිවෙලින් වඩනකොට සෝ ඉමං ලෝකම් ප්‍රභාසේති අබ්බාමුත්තෝව චන්දිමා වලාපඩලයකින් මිදුන පුන්සඳ මඩල ලෝක එළියක් ආලෝකයක් දෙන්නාක් මෙන් අපේ ජීවිත ආලෝකමත් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. එතකොට මේ දේශනාවට අනුකූලව අපි අනුකූලයෙන් අර සීලයට පිළිපදලා කාය වචනේ සංවද කරගෙන බුදු ගුණ මෛත්‍රිය අසුබ මරණ සතිය කියන මේ චතුරාර්යක්ෂක භාවනා හතර කරන්න ඕනේ. ඒ අතරින් තමයි යෝගියා හතර පැත්තෙන් ආරක්ෂා කරන්නේ. නැත්නම් අපි කඩා වැටෙනවා. සද්ධාව නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, කායට ආසාව වෙනවා, මැරෙන්න තකල් තියනවා කියලා අහු කරනවා. ඒවෙන් අපේ හිත ආපස්සට යන්නේ. අන්නේ ආපස්සට යන එකෙන් හිත වළක්වාගෙන ආනාපාන සති අරමුණෙහි මනාව සිහිය පිටවන. පිටවන්න අපි උඩුකය දෙලින් තබාගෙන උඹට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ මනාව සිහිය පිටවන්න ඕන. ස්වභාවික ස්මරණය. දැන් උඩුකය හොඳට කෙලින් තියාගන්න ඕන භාවනා කරන අය. උඩුකය කෙලින් තියාගන්නේ මොකද අපේ තියෙනවා කොණ්ඩේ කුඳු යට 18ක්. මෙන්න මේ 18 කෙලින් තියෙන්න ඕනේ. තෙලින් තිබ්බේ නැත්නම් එක පැත්තකට බර වුණොත් ඔය ඇටකටු එකෙන් එකට ගැටෙනවා. ගැටෙනකොට වේදනාව වැඩි වෙනවා. ඒ නිසා ගැටෙන්නේ නැති විදිහට උඩුකය හොඳට තෙලින් තියාගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන බෑට Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙපතුලේ පටන් හිස දක්වා හිසේ පටන් දෙපතුල දක්වා හොඳට මනසිකාරය කරලා සිහි කරගෙන ඉන් පස්සේ තමයි ආස් අර සතර කමටහන් සිහි කරලා සිත සංසිඳවාගෙන ආනාපාන සතියට හිත යොමු කරන්න. ආනාපාන සතිය කියලා කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල. ඒ කියන්නේ අපි උපන්දා පටන් චුතිය දක්වා මරණය දක්වාම අපිට මේ ආශ්වාස ප්‍රාශ්වාස තියෙනවා. නැති වෙන්නේ එතකොට මේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ අපිට මරණය දක්වාම අපි ළඟ තියෙන කර්මස්ථානයක්. උපන් අවස්ථාවේ පටන් මරණය දක්වා අපි ළඟ තියෙන කර්මස්ථානයක්. ඒ කියන්නේ සිහියෙන් හුස්ම ගැනීම හෙලීම කියන මෙන්න මේ දෙක පිළිබඳව සිහිය පවත්වන එක. එතකොට අපි දැන් අපේ හුස්ම ගන්නවා හෙලනවා. දැන් සමහර වෙලාවට අපිට දැනෙන්නේ හුස්ම වැටෙනවාදවත් කියලා අපිට දැනීමක් නැහැනේ. අපි අවධානයක් යොමු කරන්නේ යොමු කරන්නේ අර භාවනා කරන වෙලාවට විතරයි. ඒ ලෝකේ පුරා හිත දෙනවා. එතකොට එක හුස්ම රැල්ලක් දෙකක් සිහි වෙනවා ආයෙත් ලෝකෙ පුරා දුවනවා ආයෙත් සිහි කරනවා එයා හුස්ම රැල්ලක් දෙකක් ඔය විදිහට තමයි පවතින්නේ. එතකොට එහෙම පවතිනකොට අපි ස්වභාවික හුස්ම රැල්ලට තමයි හිතෙන්න කරන්නේ. හිතලා හුස්ම ගන්නෙ නෑ. දැන් සමහර අය කියනවා හුස්ම රැල්ල බලන්න කියලා. හුස්ම රැල්ල බලන්න කියන එක වැරදි මුලින්ම. පේන්නේ නෑනේ. හුස්ම රැල්ල දැනෙනවනේ. හුස්ම රැල්ල පේන්නේ නෑ දැනෙනවා මුලින්. පෙනෙන්නේ ප්‍රතිභාග නිමිත්ත ආවෙන් පස්සේ. එතකොට උස්ම රැල්ල පේනවා. එතකොට අපි මුලින්ම උස්ම රැල්ල සිහි කරනකොට දැනීම අනුව දෙයට නාස්පුඩුව ළඟ හිත තියා ගන්නවා. නැත්නම් උඩුතලයේ උඩු පැත්තේ හිත තියා ගන්නවා. හැපෙන තැන තියාගෙන නාස්පුඩුව අරමුණු කරන්නේ නැහැ. උඩුතලයේ උඩු පැත්ත අරමුණු කරන්නේ නැහැ. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස නාසයේ වදින හැටි අරමුණු කරන්නේ නැහැ. සමාධියට අරමුණු කරන්නේ ගන්න හෙරෙන හුස්ම රැල්ල විතරයි. ඒ කියන්නේ නාස්පුඩුවෙන් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල විතරයි. ඇතුල් වෙනවා පිට වෙනවා. හැබැයි ඇති වෙනව නැති වෙනවම කියලා ගන්න එක වැරදි. ඇති වෙනව නැති වෙනවා කියලා ගන්නෙ නෑ. ඒක වැරදි. ඇතුල් වෙනවා පිට වෙනවා. කියන එක තමයි අපි සිහි කරන්නේ. නැත්තම් ආස්වාස ප්‍රස්වාස. කියලා සිහි කරනකොට එතකොට සිහිය තමයි එතෙන්ද යොමු කරන්නේ. හිතලා ගන්න හිතලා ගත්තොත් මොකද වෙන්නේ? ඔළුවට බරක් වෙනවා. නලල් දෙක අස්සෙන් කැක්කමක් එනවා. ඊළඟට හුස්ම රැල්ලත් එක්ක පපුවට ගත්තොත් පපුව හිර වෙනවා. එහෙම ගත්තොත් වැරදි. වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වෙන්නේ ස්වභාවික හුස්ම රැල්ල සිහි කරනකොට. හොඳට ගතට හිසට හොඳ සහනයක් සතුටක් ලැබෙනවා. අන්නේ සතුට සහනයට හිත යොමු කරන්නේත් නැහැ. හොඳට ගන්න හෙලෙන හුස්ම රැල්ලේම සිහිය පිටවා ගන්නවා. දැන් අපේ හිත දුවනවා. ලෝකේ පුරාම දුවනවනේ දැන් ඇහෙනින් දැකපුවා කනෙන් අහපුවා ගඳ සුවඳ විඳපුවා රස විඳපුවා ස්පර්ශ ලබාපුවා අපේ සිත් වලට එනවා වර්තමාන වශයෙන් ඒ වගේම අතීතයේ සිහි වෙනවා අනාගතයේ සිහි වෙනවා ඒ ඔක්කොම අරමුණු සිහි වෙනකොට අපේ අරමුණ කැඩිලා අපිට ඒවා නැතුව සිහි වෙන්න නැන්නේ හුස්ම රැල්ල විතරයි අන්නේ හුස්ම රැල්ලට විතරක් හිත යොමු කරගෙන මානසිකාර කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. පරිකර්ම සමාධිය කියලා කියන්නේ වෙන බාහිර ලෝකයේ අරමුණු වලින් වෙන්වෙච්ච පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ගන්න අරමුණු වලින් වෙන්වෙච්ච ආස්වාස ප්‍රාස්වාසයට පමණක් සීමා වුණ අරමුණ. උස්මරල්ලේ අරමුණට පමණක් සීමා වෙච්ච එක. ඒකෝට උස්මරල්ල විතරයි අපිට සිහි වෙන්නේ. එහෙම සිහි වෙන අවස්ථාවක් තියෙනවා නම් පරිකර්ම අවස්ථාව කියලා කියනවා. එතකොට බාහිර දේවල් කිසි දෙයක් හිතට එන්නේ නැහැ. එහෙම සිහි කරගෙන යනකොට පරිකර්ම නිමිත්තක් කියලා කියනවා. එහෙම කරගෙන ඉන්නකොට දැන් අපි ආය පියාගත්තාම සමහර වෙලාවට ඝන අන්ධකාරයක් තියෙනවා. අඳුරුයි. එතකොට මේ අඳුරු නම් අපේ ඥාන ශක්තිය දුර්වලයි. සමහර අය දැහැ පියාගත්තාම අඳුරු නැහැ. ආලෝකයක් තියෙනවා. එතකොට අපි භාවනා කරගෙන යනකොට ඒ හොඳට අරමුණේ සිහිය පිහිටවා ගන්නවා නම් අර අන්ධකාරයේ දුර වෙලා අර පාන්දරට ඉර පායනකොට අහසේ පායන්නේ අරුණෝදේදී වර්ණවත් පාටක් වර්ණවත් පාට එනවනේ එක එක වර්ණයෙන් රත් පැහැයෙන් කහ පැහැයෙන් සුදු පැහැයෙන් වර්ණවත් ගතියක් එනවනේ අන්නේ වර්ණවත් ගතියට අපේ මනසට ආලෝකයක් එනවා. අන්නේ ආලෝකයේ එනකොට ඒ අර ආලෝකයට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. එහෙම නැත්නම් හුස්ම රැල්ල. රැල්ලටත් කියනවා පරිකරම නිමිත්ත කියලා. එහෙම එනකොට ඒවට අවධානය යොමු කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිටවන්න ඕන. ඒවා බලන්නේ නැහැ. බැලුවොත් අරමුණ කැඩෙනවා. එහෙම කරගෙන යනකොට ගුරු උපදේශ ඇතුව තවත් හොඳට එතකොට බාහිර ලෝකයෙන් අරමුණු වෙන්නෙත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. දැනෙන්නේ නැත්නම් හොඳට උස්ම රැල්ලේ සිහිය පිටවගෙන යනවා. එතකොට උස්ම රැල්ල දික් වෙනවා දැනෙනවා කෙටි වෙනවා දැනෙනවා. එතකොට නාසයෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා දැනෙනවා, පවතිනවා දැනෙනවා, අවසාන වෙනවා දැනෙනවා. එහෙම කර කර යනකොට හුස්ම රැල්ලේ අර ඕලාරික ස්වභාවය අඩු වෙනවා. අඩු වෙලා හොඳට සිවුම් වෙනවා. සිවුම් වේගෙන යනකොට වේදනත් ඔක්කොම අඩු වෙනවා. අඩු වෙලා ඒ අරමුණේම සිහිය මනාව පිහිටවාගෙන මනසිකාර කරන්න පුළුවන්. එහෙම තත්වයකටපත් වුණා නම් හොඳට සංසිඳෙනවා. ගතක් සංසිඳනවා හිතක් සංසිඳනවා හුස්ම රැල්ලක් සංසිඳනවා හැබැයි සංසිඳනට හුස්ම රැල්ලෙන් හිත වෙන් කරන්නේ නැහැ හුස්ම රැල්ලේ ඕලාටික ස්වභාවයේ නැහේ පිටෙන්ද අර හුස්ම රැල්ල ආපු එක දැන් අඩුයි බොහොම සිවුම් වශයෙන් පවතිනවා එතකොට අර සිවුම් පසෙන්න ඒ හුස්ම රැල්ලටම හිත යොමු කරන්න ඕනේ යොමු කරගෙන යනකොට කයේ ඕලාටික ස්වභාවයත් අඩු වෙනවා ඊළඟට හුස්ම රැල්ලේ ඕලාරික ස්වභාවයත් අඩු වෙනවා. අඩු වෙනකොට අර සමාධිය බලවත් වෙන්න. එතකොට ඒ නැගෙන් හුස්ම රැල්ල නොදෙයිනේ කියොත් ඒ නොදෙනී යන්නේ අපේ සිහිය මදිකම නිසා. අපේ සිහිය මදි හුස්ම රැල්ල අල්ලන්න. සිහිය තියෙනවා. තිබුණාට අර සිවුම් හුස්ම රැල්ල අල්ලන්න සිහිය මදි. එවනම් දැනෙන්නේ නැතුව තිබුණොත් හොඳට දැනෙන තුරු නාසය අග්ගටම හිත යොමු කරගෙන ඉන්න ඕන කලබල වෙන්නේ නැතුව. ඒකලා උස්ම ගන්නෙ නෑ, පිට අරමුණක් ගන්නෙ නෑ. නිදිමතටපත් වෙන්නේ නැහැ. හොඳට ආභෝග මනසිකාර වශයෙන් හොඳට සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නකොට ආයෙ එතන හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. පටන් ගන්න මනසිකාර කරනකොට එතෙන්දී තවත් මේ මනසිකාරයේ ඊළඟ පියවරට යනවා හොඳට උපදේශයතුව කරනකොට අර ආලෝකයේ තන්වල් පාටින් ලාපයෙන් තිබ්බ වර්ණ ආලෝකයේ පසුබිම තුලින් ඊළඟට උග්ඝා නිමිත්ත පහළ වෙනවා. උග්ඝා නිමිත්ත කියලා කියන්නේ මණික්කට මුතුකට දියමන්ති වගේ කලානිදුලි ඇලි වගේ ඊළඟට මේ බොහෝම ප්‍රසාදයටපත් වෙන්නේ නැති සමහර වෙලාවට සිවුම් වශයෙන් ආලෝක නිමිති පහළ වෙනවා. ලක්ෂණයි. මේ ඒවා ලක්ෂණ දර්ශනය වශයෙන් තියෙනකොට සමහර වෙලාවට ඒවට හිත යනවා. ඒවට හිත යොමු කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිටවාගෙන යන්න ඕනේ. මණික්කට මුතුකට දියමන්ති වගේ චක්‍ර වගේ නෙළුම් මල් වගේ මේකෙදී දර්ශන 18 ආකාරයකට ඒ අරමුණු මත වෙනවා. ඒ අරමුණ එක්කටවත් ඉපේම කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිටවාගෙන යනවා. එතකොට එහෙම සංසිඳීගෙන යනකොට සමහර අවස්ථාවලදී ඒවට හිතෙමු කරන්නේ නැතුව උස්ම රැල්ලේම සිහිය පිටවාගෙන යනකොට පරිපටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත කියන්නේ දීප්තිමත් ආලෝකයක් වෙනවා. දීප්තිමත් අර ඉරබට තරුව වගේ පෑෂර් ලයිට් එක වගේ චන්ද්‍රයා පෑවුවා වගේ සූර්යයා පෑවුවා වගේ දීප්තිමත් ආලෝකයක් මනසට එන. ඒකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ ධර්ම චක්‍රය වගේ නිලුම් මල වගේ මේ විදිහේ ආකාරයෙන් එතකොට මේ ධර්ම චක්‍රය වගේ ඊළඟට මේ මකුළු දලක් වගේ මේ විදිහේ දීප්තිමත් ස්වභාවයෙන් පවතින ආලෝකයක් මතුවෙනවා. ඒකටත් හිත යොමු කරන්නේ නැහැ. දැන් ඒවා එන්නේ ඈතින්. ඈතින් ආවට අපි හිත යොමු කරන්නේ නැහැ. ඒවා කොහොම නාසය ළඟට ඇදිලා එන්න ඕනේ. ඇදිලා ඇවිල්ලා ආස්වාද ප්‍රාස්වාස අරමුණයි නාස්පුඩුවයි ආලෝකයයි තුනම එකට ඒක රාශි වෙන්න ඕනේ. එකට එකතු වෙනවා. එකතු වෙච්චාම තමයි අර ආලෝකයට අපි හිත යොමු කරන්නේ. එතකන් එකතු කරන්නේ නැහැ. එතකන් අපි සිහි කරන්නේ මොකද්ද? මුස්මරැල්ල විතරයි. ඒ උස්ම රැල්ලේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. මනසිකාර කරනවා එහෙම ඈතින් තියෙන ආලෝකයේ නිමිත්ත එන්නේ නැත්තම් අපි භාවනා පටන් ගන්න ඉස්සරලා තුනුරංගේ ගුණ සිහි කරලා රත්නත්‍රයේ ගුණ සිහි කරගෙන තමන්කට කුසල් සිහි කරලා මගේ භාවනාවට බාධක වශයෙන් තියෙන කරදර පීඩා තියෙනවා නම් ඒවා ඉවත් වෙලා භාවනා අරමුණේ මගේ සිත පිහිටලා ප්‍රතිභාග නිමිත්ත මගේ නාසය ළඟට පැමිණේවා කියලා අදිෂ්ඨාන කරලා පටන් ගන්නවා එතකොට අර වේනකොට අදිස්ථාන කරන්න යන්නේ නැහැ. එතකොට අරමුණ කැඩෙනවා. මුලින් පටන් ගන්නකොට අදිස්ථාන කරලා පටන් ගන්නවා. පටන් ගන්න ඒ අරමුණේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන යනකොට තමන්ට ශක්තිමත් නම් තමන්ගේ සිහිය නුවණ හොඳට ඒ අරමුණේම සිහිය පිහිටවනවා වෙන කිසිම අරමුණකට හිත යන්නේ නැහැ. එහෙම යන්නේ නැතුව අර ආලෝකයක් නාසය ළඟට ඇවිල්ලා හුස්ම රැල්ලක් නාසය ළඟ පවතිනවා. නාස්පුඩුවක් පවතිනවා. මේ තුනම එකට එකතු වෙනවා. අන්නේ එකතු වෙන අවස්ථාව තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. උපචාර සමාධිය කියලා කියනවා. අන්නේ උපචාර සමාධිය එනකොට අපි දැනගන්න ඕන ඥාන සම්ප්‍රයුක්ත නම් එතෙන්දි වටිනා වැඩගත් ඥානයක් අපිට තියෙන්න ඕනේ. ඒ ඥානයක් තියෙනවා කියන්නේ එහෙම අවස්ථාව එනකොට බාහිර අරමුණු වලින් එන කිසිම අරමුණක් අපට එන්නේ නැහැ. කාමච්ඡන්ද අරමුණක් නැහැ. ව්‍යාපාද අරමුණක් නැහැ. තීන මිද්ද අරමුණක් නැහැ. බුද්ධච්ච කුක්කුච්ච අරමුණක් නැහැ. විචිකිච්ඡ අරමුණක් නැහැ. ඒ කියන්නේ පංචේන්ද්‍රයන් පිනවපු අරමුණක් අපට එන්නේ නැහැ. වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක් ජීවිතයේ පැවතුන අවස්ථාවක් හිතට එන්නේ නැහැ. එතකොට අලසකමක්, කම්මැලිකමක්, නිදිමතක් එන්නේ නැහැ. ඔළුව කඩාවැටෙන්නේ, බෙල්ල කඩාවැටෙන්නේ, කොන්ද නැමෙන්නේ කිසි දෙයක් නැහැ. ඊළඟට පසුතැවෙන්නෙත් නැහැ. මම මෙච්චර කාලයක් මට මේවා කරන්න බැරි වුණා. දැන් බැරි කාලය ඇවිල්ලා මේවා කරන්නේ කියලා පසුතැවෙනවනේ. එහෙම පසුතැවීමකුත් නැහැ. අපිට පුළුවන් කාලේ වෙන වෙන දේවල් කරා කියලා පසුතැවෙන්නෙත් නැහැ. උද්දච්ච කුක්කුච්චයකට හිත යන්නෙත් නැහැ. එතකොට බුද්ධ ආදී අටතැන්හි සැකේකුත් නැහැ. අපිට මේ ආරමුණ නිවන් දකින්ද පිහිට වෙනවා උපකාර වෙනවා කියන සීලයක පිළිපදලා කරන මනසිකාරය බොහෝම බලවත් හැටියට අපිට ඉදිරියට පවත්වාගෙන සසර ගෙවන් කර නිවන් අවබෝධ කරගන්න මේ උතුම් කුසලයේ අපට පිහිට වෙනවා කියන විශ්වාසයකුත් තියෙනවා. එහෙම තියාගෙන ඉන්නකොට අර පංච නීවරණ පහම හිතට එන්නේ නැහැ. හිතට එන්නේ නැත්නම් ඒ නැති බව අපි තුන්දොට නුවණින් තේරුම් අරගෙන හුස්ම රැල්ල සිහි කරනවා. එහෙම සිහි කරනකොට ඒක ඒ අරමුණේ හොඳට සිහිය පිටවාගෙන ඉන්නකොට අපිට පහළ වෙනවා <clears throat> භාවනා අරමුණ තුළින් ශ්‍රද්ධාව. විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. පංච ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ අපිට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි ලොකු ප්‍රසාදයක් පිටට මත වෙනවා. කර්ණඵල විශ්වාසයක් එනවා. Taman බලාපොරොත්තු වන බෝධි ඥානය පිළිබඳව හොඳ විශ්වාසයක් පිටට එනවා. එනකොට සද්ධා මත වෙන්න එපා. ඒ සද්ධා මත වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු කෙරෙහි. ශ්‍රද්ධාව මතුවෙනවා. එතකොට ඒ අරමුණේම සීය පිටවා ගන්න වීර්යයක් ඇති වෙනවා. කායික හා මානසික වීර්යයක් තියෙන හිත පිට යන්නේ නැතුව ඒ අරමුණේම තියාගන්න පුළුවන් කියලා. ශ්‍රද්ධා විදිය. ඊළඟට සතිය. සතිය කියන්නේ හුස්ම රැල්ලෙන් හිත පිට යන්නේ නැති වෙන්න හොඳට සිහිය පිටවන්න පුළුවන් වෙනවා. ඊළඟට සමාධිය. ඒ සමාධිය කියන්නේ දැන් මට පරිකරණ සමාධිය ලැබුණා, උපචාර සමාධියත් ලැබුණා කියන එක තමන්ගේ විශ්වාසයෙන් පිළිගන්න පුළුවන්කම තියෙන හැටියට කරන්න ඕන ගුරු උපදේශ ඇතුව. ඊළඟට මේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ දැන් භාවනා පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ මොහොත දක්වා ඇතිවෙච්ච සෑම දෙයක්ම නුවණින් දැනගන්න ඕන. මම දැන් පටන් ගත්තේ මෙහෙමයි භාවනාව සීලයට පිළිපදලා දැන් මේ අවස්ථාව වෙනකොට මේ ටික ඔක්කොම නුවණට දැනලා තියෙන්න ඕන. එතකොට ප්‍රඥාව. එතකොට මේ ටික දැනෙනවා නම් ශ්‍රද්ධා, විදිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ බලපහ බලවත් වෙන්න ඕනේ හිතේ. එතකොට මේවා බලවත් වෙන්න ඕනන්නේ ඥාන සම්ප්‍රයුක්තව. හැබැයි එකක් හරි බලවත් වුණොත් බෑ. ඔක්කොම සම මට්ටමින් ඉන්න ඕනේ. දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සම වෙන්න ඕනේ. වීර්යයයි සමාධියයි දෙක සම වෙන්න ඕනේ. එහෙම සම වුණේ නැත්නම් සමාධිය කැඩෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ ඥාන සංකේත ශ්‍රද්ධාව. දැන් කියනවනේ අර මෝඩ ශ්‍රද්ධාව කියලා. හැම එකටම සාදු සාදු කියලා අපි කියන එක තේරුමක් නැතුව සාදු සාදු කියනවනේ. ඒ සඳහා නියමිතම. ප්‍රඥාවත් එක්ක මේ ශ්‍රද්ධාව වෙන්න ඕන. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක ඉන්න ඕන. ඒකට ඥාන සංකේත ශ්‍රද්ධාව තියෙන්න ඕන. ප්‍රඥාව විතරක් තිබුණත් නැති. ප්‍රඥාව විතරක් තිබුණත් එහෙම කපටිකම වෙන්නේ. අපි භාවනා කරලා නැහැ භාවනා කරුව බව අවලනවා. එහෙම වෙනවා එතකොට. ඒ නිසා ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක සම වෙන්න ඕනේ. ඊළඟට වීර්යයයි සමාධියයි දෙක සම වෙන්න ඕනේ. ඕනවට වැඩිය වීර්ය කළොත් හිත පිට යනවා. ඕනවට වැඩිය සමාධිය බලවත් වුණොත් ඒම නිඳ යනවා. ඒ නිසා මේ දෙක සම මට්ටමින් තියෙන්න ඕනේ. සිහිය හොඳට තියෙන්න ඕනේ. සිහිය වැඩි වුණාට කමක් නැහැ. ඒ දෙක සම මට්ටමින් තියාගෙන මනසිකාරය ඉදිරියට ගෙනියන්න ඕන. එහෙම ගෙනියන මනසිකාරය තුළ Tamanට ලොකු සත්‍යයක් විතර ඇති වෙනවා. එහෙම ඇති වෙලා අර ප්‍රතිභාග නිමිත්ත නාසය ළඟට ආවෙන් පස්සේ හොඳට ආස්වාද ප්‍රාස්වාස ආරමුණ මෙනෙහි කරනවා. එතකොට සමහර වෙලාවට ආස්වාද ප්‍රාස්වාස ආරමුණ නොදෙනියන්න පුළුවන්. නොදෙනී ගියොත් මොකද වෙන්නේ? හොඳට සිහියෙන් ඉඳ ආය නැවත දැනෙනතුරු. එහෙම දැනෙනතුරු හිතාගෙන අදිස්ථාන කරගන්නවා මේ එතර වෙලාවක් මේ අරමුණේ මගේ සිත වෙනස් නොවි පවතිවා කියලා මුලින් අදිස්ථාන කරලා ආස්වාස ප්‍රාස්වාස පවත්තන. පවත්නකොට අර උපචාර සමාධියේදී මොකද වෙන්නේ? අර පංච නීවරණ පහ යටපත් වෙනවා. සද්දාදී ඉන්ද්‍රිය ධර්ම පහ බලවත් වෙනවා. ඒක ඥාන සංප්‍රයුක්තව දැනගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එහෙම දැනගෙන උපදෙස් ඇතුව හොඳට මනසිකාරය කරගෙන යනවා. කරගෙන යනකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ පරිකර්ම සමාධිය පරිකර්ම නිමිත්ත දැනගන්න ඕනේ. උපචාර සමාධිය උග්ඝා නිමිත්ත දැනගන්න ඕනේ. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත අර්පණා සමාධිය. අර්පණා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන සමාධිය. ඒ ධ්‍යාන සමාධියට යන්නේ අපි හුස්ම රැල්ලත් එක්ක නෙමෙයි. හුස්ම රැල්ල සිහි කරනකොට අර පටිභාග නිමිත්ත නාසය ළඟට ආවනේ. අන්නේ නාසය ළඟට ආවෙන් පස්සේ හුස්ම රැල්ලත් එක්ක එකට එකතු වෙනවා. හුස්ම රැල්ලත් එක්ක එකට එකතු වුණාම අපි හුස්ම රැල්ල නෙමෙයි මෙනෙහි කරන්නේ. පටිභාග නිමිත්ත තමයි හිත තියාගන්නේ. පටිභාග නිමිත්ත හිත තියාගත්තාම හුස්ම රැල්ලත් මෙනෙහි කළා වෙනවා. ඒ තුනම එකට එකතුනානේ නාස්පුඩුවයි හුස්ම රැල්ලයි ආලෝකයයි තුනම එකට ඒක තුන ඒක රාශි වුණා. එතකොට තුනම එකට පවතින්නේ. තුනම එකට පවතින බව නුවණින් අපි තේරුම් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම ඒ අරමුණේ සිහිය පිහිටවාගෙන මානසිකාරය කරන්න ඕනේ. ඒ මානසිකාරය කරනකොට අපි එකපාරටම දිගට යන්න බෑ අපට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක අදිස්ථාන කර කර දික් කරන්න ඕන. දැන් අර උස්ම රැල්ලයි නාස්පුඩුවයි පටිභාග නිමිත්තයි තුනම එකට ඇවේ පවතිලා විනාඩියක් පවතිවා. විනාඩි දෙකක් පවතිවා. විනාඩි තුනක් පවතිවා. ওই විදිහට අදිස්ථාන කර කර පැයකට වැඩි කාලයක් ඉන්න පුළුවන් හැටියට ක්‍රමක්‍රමයෙන් අදිස්ථාන කරන්න ඕන. එතකොට මේ අදිස්ථානය කරගෙන දිගට ගෙනියනකොට Tamanda ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි මේක අනිවාර්යෙන් හැමදාම කරන්න ඕන. හැමදාම උදේට පැයයි හවසට පැයයවත් කරන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. දරා ගන්න බෑ. ඉතින් ඒ දරා ගන්න බැරි හැටියට තමන් පහසුකම් නිවසවලදී හදා ගන්න ඕනේ. හදාගෙන ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික පුරු කරනවා. පුරු කරනකොට අර පංච නීවරණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. සද්දාදී ඉන්දියටම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. හැම එකක්ම එකපාරටම ලබන්න බෑ. දැන් අපේ හිතේ තියෙන ওই කෙලෙස් අරමුණු එකපාරට යට කරන්න බෑනේ. ඒවා ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපatti ගරුත්වයෙන් ප්‍රතිපත්තිත් එක්ක සිහිනුවණින් ජීවත් වෙනකොට ක්‍රමක්‍රමයෙන් අර කෙලෙස් නරක ගති අඩු වෙනවා. එතකොට තමන් ශාසනික වශයෙන් කළ යුතු පින්කම් අරමුණු මට මේ විදිහට පින්කමක් කරන්න ඕන මේ විදිහට භාවනා කරන්න ඕන දන් දෙන්න ඕන සිල් රකින්න ඕන කියලා අදහස් පහළ වෙනවා. ඒ අදහස් පාලනකොට ඒවා ක්‍රමක්‍රමයෙන් කරන්න ඕනේ කියන අදහස මතුවෙනවා. ඒවා කරන්න ඕනේ කියන්නේ ක්‍රමවත් හැටියට කරන්න ඕනේ කියන එක මතුවෙනවා. ඒ ඒ ඒ අදහස් මතුවෙනවා. මතුවෙන්නේ මොකද? අර හොඳ අදහස් හිතට ගලාගෙන එනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපුබ්බම් පරිචිතා කියන අනුපිළිවෙලින් ඒවා කරන්න බෑ. චාරිත්‍ර වාරිත්‍ර සිරිත් පිරිත් ඒ ඔක්කොම යුතුයකම් කරන්න ඕන. භාවනා කරනවා කියලා යුතුයකම් අස්තරින්න බෑ. gedara යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරලා මේකට කරන්න ඕන. නැත්නම් gedara යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව භාවනා කරන්න ගියාම මොකද වෙන්නේ? භාවනා අලමුණට වැඩිය සිහි වෙන්නේ අර gedara ප්‍රශ්න. අන්න ඒ නිසා gedara ප්‍රශ්න වලින් හිත මුදවන්න ඕන. මුදවා ගන්නත් ඒක නාලේ ඒකට බරක් නැහැනේ යුතුයකම් කොටස ඉෂ්ට කරලන්න තියෙන්නේ. දෙමාපියන් යුතුයකම් කොටස ඉෂ්ට කරලා, දරුවන් යුතුයකම් ඉෂ්ට කරලා, ඥාතීන්ද හිතවන්ත වෙන්න ඒ යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරපු කෙනාට ලෞකික ජීවිතයේ සාර්ථකාන්දමෙන් කරපු කෙනාට භාවනා මානසිකාර කරන්න බොහොම පහසුයි. ඒ හිතට බරක් බලක් නැහැනේ අන්න ඒ වගේ යුතුයකම් කොටද ඉෂ්ට කරගෙන ශීලාදී ප්‍රතිපත්ති ගුණධර්ම වල යෙදලා මෙන්න මේ විදිහට භාවනා මනසිකාරය කරනවා නම් ඊ타ත්ම වැඩගත් වටිනා ජීවිතයක් ගත කරන්න පුළුවන් වාසනා ගුණයක් වාසනා ශක්තියක් මතු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ. එතකොට මේ පෙන්눔 කරපු මනසිකාරය තුළින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණය සිහි කරගෙන අපි දැන් අර උපචාර සමාධියෙන් එහාට යනකොට අර්පණාගත කරන අර්පණාගත කරනවා කියලා කියන්නේ අර්පණා සමාධි හතරක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියලා. ඒ කියන්නේ ධ්‍යාන සමාධි හතරක්. අන්නේ ධාන සමාධියට යනකොට උස්මරල්ලත් එක්ක නෙවෙයි අපි යනවා කිව්වේ ආස්වාස ප්‍රාස්වාස අරමුණත් එක්ක නෙමෙයි ප්‍රතිභාග නිමිත්තත් එක්ක. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ තමයි සිය පිහිටවන්නේ. ඒ සිය පිහිටවාගෙන මනසිකාරේ කරන්න යන හුස්ම රැල්ලත් මෙනෙහි කරන් හා සමානයි කියලා දේශනා කළේ. එතකොට එහෙම සිහි කරගෙන අපි හොඳට මනසිකාර කරන කර කරගෙන යනකොට ඒ ආත්මනා සමාධියක්ද උපචාර සමාධියක්ද කියන අපි දැනගන්න ඕනේ. දැන් මේ සමාධි වලට යනකොට ඒවා අපි නුවණින් දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ගුරු උපදේශ ඇතුව දැනගන්න ඕනේ. එහෙම දැනගෙන යනකොට ආර්පණා සමාධිය කියලා කියන්නේ පරිණාර ඉන්දිය ධර්මයන් පහ බලවත් වන පංච නීවරණයන් යටපත් වන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්‍රා කියන මේ අංග පහක් තියෙනවා. මෙන්න මේ අංග පහ අපි දැනගන්න ඕන. අන්නේ අංග පහ දැනගන්නේ අපේ කුසල් අරමුණ බලවත් වූ අවස්ථාව ගැන නුවණින් දැනගන්න ඕන. විතක්කේ කියන්නේ ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත අරමුණට හිත නැංවීම. විචාරය කියලා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ අරමුණේ හිත හැසිරවීම. පටිභාග නිමිත්තේහි ඇතිවෙන ප්‍රීතිය ප්‍රීතිය ඊළඟට පටිභාග නිමිත්ත තුළින් ඇතිවෙන සුඛය ඊළඟට ධානාංග පහ පරිප්‍රත්‍යක්ෂා කිරීම මෙන්න මේක අපි බලන්න ඕනන්නේ පටිභාග නිමිත්තෙන් නිමිත්තෙන් බලන්නේ නාසය ළඟ තියෙන නිමිත්තෙන් නෙමෙයි භවංගය තුල තියෙන නිමිත්තෙන් හෘද වස්තු රූපය තුල තියෙන භවංග හිත පිරිසුදු හිත අන්නේ පිරිසුදු හිතේ මේ නාසය ළඟ තියෙන ප්‍රතිභාග නිමිත්ත හදවත තුල පවතිනවා. අන්නේ පවතින ඒ නිමිත්ත තුලින් තව දැක්කොත් තමයි හදවතින්ම අපි පිළිගන්නේ. එතකොට කිසිම සැකයක් නැහැ. මම සීලයක පිළිපදින භාවනාරමුණක යෙදিলা මේ ලබාගත් අත්දැකීම තුලින් ලබාගත් විශ්වාසයෙන් ලබාගත් අරමුණක් කියන එක හදවතින්ම පිළිගන්න. ආය කාටවත් බුදු කරන්න බෑ. ඇයි Taman කරපු වෙන්නේ? තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්න ඒ වාගේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හැටියට අරමුණේ සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. ඉතින් අන්නේ විදිහට අපේ අරමුණ ක්‍රමක්‍රමයෙන් ගෙනියන්න ඕනේ. ඒක පාඩට ගෙනියන්න බෑ. අනිත් එක අපිට මේවා දැන් ලබන්න බෑ කියන අදහසක් සමහර අයට තියෙනවා. මේ කාලේ ඒවා ලබන්න බෑ. හරියන්නේ නෑ කියන අදහසක් තියෙනවා නෑ. සම්බුද්ධ ශාසනය තුල ලබන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය තුළ අවුරුදු 5000ක් කල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානයෙන් ඥානවන්ත සත්පුරුෂයන්ට මේ අරමුණු ගන්න පුළුවන්. බැරිකමක් නැහැ. බැරිකම තියෙන්නේ කාටද? ධර්මයේ නෙමෙයි. තමන් ළඟයි බැරිකම තියෙන්නේ. ඒ නිසා තමන්ට හැකියාව තියෙනවා නම් ධර්මයේ තුලින් ඒ සත්‍ය ලවන්න මේ ශාසනීය කාලය තුල පුළුවන්. අන්න ඒක ලබන්න සුදුසු හැටියට කුසල අරමුණ මුදුන්පත් කරගන්නට අපි අදිස්ථාන බල පිහිටුවා ගත්තොත් මේ ආනාපාන සතිය අනුපිළිවෙලින් වැඩුවොත් බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් වැඩිවොත් අපිට පුළුවන් ආනාපාන සතියෙන් පරිකරණ සමාධිය කියන්නේ හොඳට බාහිර ලෝකයේ අරමුණු වලින් වෙන් කරගත්ත කයෙන් වෙන් වුණ ආස්වාස ප්‍රාස්වාස අරමුණට හිත යොමු වෙච්ච අවස්ථාවට පරිකර්ම සමාධිය කියනවා. ඊළඟට ඒ උස්ම රැල්ලටම පරිකර්මයේ නිමිත්ත කියලා කියනවා බුන්සිලුවක් යනවා වගේ Tamanda පෙනෙන්න පුළුවන්. ඒ වගේම වර්ණ ආලෝකයක් ලා පැහැටින් මතුවෙන්න පුළුවන්. ඒකටත් පරිකර්ම නිමිත්ත කියලා හඳුන්වනවා. ඊළඟට ඒකත් ඒවට හිත යොමු කරන්නේ නැතුව උඹට මනසිකාර කරනකොට මණික්කට මුතුකට බියමන්ති වගේ ලස්සනට පබුළු වගේ ඒ ආලෝක මතුවෙනකොට ඒකද කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඊළඟට නාසිකාග්‍රයට හිත යොමු වෙලා හොඳට උස්ම රැල්ලයි නාසිකාග්‍රයයි පටිභාග නිමිත්තයි මේ තුනම එකට ඒකනාසී වුණ අවස්ථාවට කියන උපචාර සමාධිය කියලා. පටිභාග නිමිත්ත කියලා කියන්නේ හොඳට දීප්තිමත් හැටියට ආලෝකයේ මතුවේ චන්ද්‍ර මණ්ඩලයේ සූර්ය මණ්ඩලයේ ඉරබට කඩුව වගේ මණික්කට මුතුකට වගේ ඒ වගේම දියමන්ති වගේ පෑසර් ලයිට් එක වගේ හොඳට ප්‍රභාස්වර වෙන ආලෝකයේ මුලට වැටෙනවා මුලට වැටෙන එක ඇහැට ගන්නෙ නෑ නාසයා නාසිකාග්‍රේතම එකට එකතු වෙන්න ඕන අදිෂ්ඨාන බලයෙන් ඒ අවස්ථාවට කියනවා උපචාර සමාධිය කියලා ඒ උපචාර සමාධියේ හොඳට සපටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් ආදී වශයෙන් ඒ නිමිත්තේම සිට පිහිටවාගෙන සමාධිය හොඳට බලවත් කරගත්තොත් අපට පුළුවන් අර පංච නීවරණයන්ගෙන් වෙන්වෙච්ච සද්ධාදී ඉන්දිය ධර්මයන් එක්ක පළවෙනි අර්පණා සමාධියේදී විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි අර්පණා සමාධිය ලබන්න පුළුවන් වාසනා ශක්තියක් ලැබෙනවා. ඉතින් අන්න ඒ ආගේ වාසනා ශක්තියක් උරගා බලන්නට අපිට මේ ශාසනය මුල් කරගෙන වටිනා වාසනාවන්ත අරමුණක් මුදුන්පත් කරගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් අපි ගත කරන්නේ අන්නේ ආ ගත කරන ජීවිතය වාසනාවන්ත බවට පත් කරගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික පින්කම් සිදු කරගන්නට අපට වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිටේ දරාගෙන තමයි අද මේ උතුම් පින්කම සිදු කරගැනීමේ චේතනාවෙන් අද සමදනාම ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල් අරමුණෙන් ලෝකවාසී සියලු සත්වයන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇති කළ ලැබෙන උතුම් කුසල් අරමුණක් හැටියට ධර්ම දානමය පින්කමක් හැටියට ධර්ම දායාදය දෙන උතුම් පින්කමක් හැටියට වටිනා පින්කමක් සිදු කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන අද මේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විශ්‍රාමලත් පාඨශාලා චනාචාරිණී ශ්‍රියාවතී මහත්මියත් AP ධර්මසේන මහත්මයා නිමල් ශනිවිරත්න ඉන්ද්‍රාණී රත්නසූරිය මහත්මිය ප්‍රේමාග්‍යතුංග මහත්මිය, කල්යාණවති ඇතුළු නෑදෑ හිත මිත්‍ර ආදී පිරිස විසින් මේ ධර්ම දානමය පින්කමේ උතුම් දායකත්වය දරාගෙන බලාපොරොත්තු වෙන්නේ නියපරලෝකීය එක්කේ විජේතුංග මහත්මයා සහ අප සියලු දෙනාගේම නමින් නියපරලෝකීය මව්පිය ආදී ඥාතිත මිත්‍රාදී පිරිසක් නියපරලෝකීයින් පින් බලාපොරොත්තු වෙන වෙත ඒ සියලු දෙනාටමත් රට බය වෙනුවෙන් දීප දූ සියලුම රණවිරුවන්ටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් දෙත්වා සුගති සංඛ්‍යාත පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී පුරාගෙන උතුම් නිවන් සුව අත්පත් කරගන්නට මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගරු දරණාගම කුසල ගම්ම ස්වාමින් වහන්සේටත් අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මාරසන ජාගර ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා පැවැත්වූ ගරු ස්වාමින් වහන්සේටත් අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම බෝධරුවන්ටත් සහභාගී වූ සියලු දෙනාටත් මේ උදාාරකට පුණ්‍ය සත්‍ය ආයුරාෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා සසර සුවසේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව ලබනද දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රීන් ආශිර්වාදනය කරනවා. ඒ වගේම අතිපූජනීය පානදුරේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේටත් අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලය පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සත ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා සහභාගී සමගත් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් මේ උතුම් කුසල ශක්තිය බලයෙන් උතුම් ධර්මාවෝදේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අද මේ අවස්ථාවට සහභාගී වෙන මේ සියලු දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් රත්නත්‍රයේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණය කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලයෙන් සම දෙනාටම සතක් ශාන්තියක් සනසිල්ලක් උදා වේවා සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා සතර කරදර බාධක තීන අදුෂ්‍යමාන බලවේග සියල්ලක් සංසිඳේවා නිදුක් නිරෝගී භාවයෙන් සියවස් කලක් සම්බුදු සසුනේ පාරමී ගුණ පුරා ගන්නට වාසනා ශක්තිය උදා වේවා සොර සතුට ගිනිබිය රස විෂ ආවියාදකින් සිහිනකින්වත් අන්තරාවක් නොම වේවා කායික මානසික සනසිල්ල උදා වේවා තම තමන් කරන කියන රැකී ආරක්ෂාවෙන්ද ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථකන්දමින් සිදු කරගෙන සෞභාග්‍යවත් අනාගතයකින් ලෞකික ලෝකෝත්තර උභයාර්ථයෙන් මුදුන්පත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සනසන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සෑම දිනාටම මේ උතුම් කුසල වාසනා සත්‍ය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශන්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනම් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ත්වං සදාතේ අභිවාදන සීලිස්ස නිත්තං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතෝ සාදු සාදු